අවසාන ප්‍රශ්නාන්තරනේ අර වංශේ දේශනා කරා අර පරමාණු සම්බන්ධව අර කාබන් පරමාණු බවට මේ පොළේ පත් වෙන ඒක ඒගොල්ලන්ගේ විද්‍යාවේ විග්‍රහයක් තියෙන එකයි අපේ බෞද්ධ ක්‍රමයේ විග්‍රහය පිළිබඳව ආපෝ ධාතුව සහ මේ ඒ ටික පාවිච්චි කරලා මට මට තේරෙන විදිහට ඒ කියන්නේ විග්‍රහමේ පැත්ත ගැන මම ඉතර ගැඹුරට දන්නේ නැති වුණාට අර කාබන් පරමාණු කතාවත් තාඳුරේ මේ වෙනකොට ඒක අදාළ නෑ වගේ පරමාණු මොකද්ද කියනා වගේ එකක් තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පරමාණු උප පරමාණු අංශුද දැකුවි ඊට පස්සේ ඉලෙක්ට්‍රෝනයක් කියන එකක් තියෙනවාද ඒක කොහොමද තියෙන්නේ වලාවත්ද අක්ෂවලද ඒක විසාර ප්‍රශ්න ගොඩක් බවද ඒක තියෙනවා. ඒක ඉතින් නැති වෙලා වගේ නිකන් තියෙනවා. මේ මට පේන විදිහට ඒ කියන්නේ විද්‍යාවේ ඔව් දැන් ඒ කියන්නේ විද්‍යාවේ ඒගොල්ලෝ අර ටිකෙන් ටික ටිකෙන් ටික යම් යම් පැති වලින් දියුණු කරනකොට අර මුලින් ප්‍රකාශ කරපුවා ඒගොල්ලෝ විසින්ම බිඳ දමනවානේ. ඔව්. එතකොට ආන්දරනේ ඒගොල්ලන්ගේ අර නිශ්චිතයක් නෑ ඒක අර දිගට යන මේ දැන් කියන්නේ පරණ තිබිච්ච අසත්‍යකරණයට ලක් කරමින් මොන හරි ඉස්සරහට යන ප්‍රවාහයක් වගේ. එතකොට ඒවයි අර එහෙම පැහැදිලි කිරීම ගත්තොත් ඒවා නිශ්චිත නෑ සමහරට අපි ඉස්කෝලේ තාම ඉස්කෝලේ උගන්වන ළමයින්ට නමුත් ඒක අවුරුදු 100කට විතර කලින් ඒක බොරු කියලා ඔප්පු කරලා ඉවරයි. නමුත් අර මේ ඒක ඉස්සරහට ආපු විදිය උගන්වන්න වෙන්නසි උගන්වන්න. දැන් අර ඒගොල්ලන්ටත් ඔය කඩදාසියට මොකද වෙන්නේ කියන එක හරියට උත්තරයක් නෑ මම හිතන්නේ. <laughs> ඒ හින්දා ඔක අපේ එක ඒක හොඳයි කියලා එකකුත් නෑ හඳුනන. ඒ කියන්නේ ඒකම කතන්දර දෙකක් තියෙනවා වගේ අදහසක් <laughs> ඒකෙදි මම ඒක උදාහරණයක් හැටියට ගත්තේ අපිට බුදුදහමේ කියන කාරණේ පැහැදිලි කරගන්නට සහායක් වෙන නිසා. එහෙම නැත්නම් අපිට ඉතින් විද්‍යාවේ කියන කාරණා අපිට එතරම් වැදගත් නැහැ. මොකද ඒවා ඒගොල්ලෝ කියනවා ආයෙ නැහැ කියනවා ආයෙ වෙනස් කරනවා. ඉතින් එහෙම අස්ථාවර තත්වයක් නේ ඒවා තියෙන්නේ. නමුත් බුදුදහමේ කියවෙන කාරණේ අපිට ගැඹුරට ගැඹුරට අධ්‍යයනය කරන්න අධ්‍යයනය කරන වඩා වඩාත් ඒකේ නිර්වද්‍යතාවය ප්‍රකට වෙනවානේ. ඔබ වහන්සේ අර වැදගත් තැනක් ඒකේ දේශනා කරා. ඒ කියන්නේ අර යමක් පරිවර්තනය වෙනවා වගේ කතාවක් මේගොල්ලෝ කියන්නේ රාත්‍යක් කියනවා කඩදාසි යම් කිසි ඒකම තමයි තියෙන්නේ ඒක පොඩ්ඩක් වෙනස් වෙලා වගේ එකක් නේ ඒක ඒ ඒ කියන්නේ යම් කිසි අර අර අස්තිත්වයක් එහෙම නැත්නම් නිත්‍ය බවක් ඒ ඒක පිළිබඳව එල්බගත්තු ගතියක් තියෙනවා. ඒකම තමයි අර පංචස්කන්ධය සම්බන්ධ සම්බන්ධවත් කණදාතේ සම්බන්ධවත් ඔය එක එක පැතිවලින් පැටලි පැටලි යන්නේ. එතකොට හම්බුනේ දැන් එතන මට ආපු ප්‍රශ්නේ තමයි දැන් ඔබanse කියපු දේ හරි කියලා මට හිතෙන්නේ අර දැන් අර තියෙන එකම නෙමෙයි පරිවර්තනය වෙන්නේ. දැන් මේගොල්ලන්ගේ විද්‍යාව මොකද්ද ශක්ති සංස්කෘතිය කියලා එකක් තියෙනවා. ඒක ඒක නිවැරදියක්. ඒකින්ද ඒක තව එකකට පරිවර්තනය වෙන්න අලුත් දේවල් හැදෙන්නේ නැහැ වගේ එකක් කියන්නේ. දැන් අපේ එකේ හැඳුරන්නේ මේ දැන් ප්‍රත්‍ය වෙනවා. තව ප්‍රත්‍යක් බිහි වෙනවා. තව ප්‍රත්‍ය කීපයක් ගැටිලා යම් කිසි විදිහකට. සමහර ඒවා ප්‍රත්‍ය වෙනවා විතරයි ප්‍රත්‍යඋත්පන්න වෙන්නේ නැහැ. ඒ වගේනේ තියෙන්නේ. එතකොට හඳුරන්නේ ඒකේ මේ සමස්ත ඔය සම්පතිය ගැන වංශේ කිව්වොත් එහෙම මේකේ අපිට කියන්න බෑ නේද හඳුරන්නේ නියතයක් කියන අදහසක්. එන්නෙම නෑ නේද? ඒ ඒ ක්‍රමවේද. නියතයක් කියලා දක්වන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්නා ඵලය නැවත හේතුවක් බවට පත් වෙනවා තවත් දෙයක් නිර්මාණය කරනවා. ඒතකොට එතනට එකතු වෙන අවශේෂ වෙනස් වුණොත් ඒකෙන් නිර්මාණය කරන දේ හාත්පසින් වෙනස් දෙයක් වෙන්නට පුළුවන්. ඔව් ලෝකයේ සංකීර්ණ බව එහෙමනේ තියෙනවා හඳුන්නේ අර ඉතර සරල කරන්න බෑ අර විදියට මේ ඔක්කොම නියතයක් මේක විනාශ වෙන්නේ නැහැ අලුත් දේවල් හැදෙන්නේ නැහැ කියන එක. ලෝකය ඊට වඩා සංකීර්ණයි නේද හඳුන්නේ. ඔය තු ඔය දෙක ඔය තුන තමයි මම හිතන්නේ මේ දෙක අතර උපවංශල බොහොම තේරුවන් සරණයි. මම දැන් දැන් මොහොතකට ඉස්සෙල්ලා කතා කරන්නේ මේ විද්‍යාව සහ මේ බුද්ධ දේශනාව පිළිබඳව අදහසක් ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥානයේ මේ විශ්වයේ පවතින ධර්මතාවය يعني යථාභූත ඥාන දර්ශනයක් නේ දැන තියෙන විශ්වයේ පවතින සදාතනික ධර්මතාවය උන්වහන්සේ බුද්ධ ඥානයෙන් පෙන්න දීලා තියෙනවා. ඒකට ඒ ඒ ධර්මතාවයට අහලකටවත් මේ නවීනයි කියන විද්‍යාව කිට්ටු වෙලා නැහැනේ. ඒ ඒ තරමට මේ විශ්වය දකින්න තරමට නවීනය කියන විද්‍යාව අහලකටවත් කිට් වෙලා නැහැනේ. ඒ නිසා අපි මේ විද්‍යාවත් එක්ක මේව ගලපන්න යන එක මේ මම හිතන්නේ මේ ගැළපෙන්නේ නැති දෙයක් දෝ කියලා මට හිතෙන්නේ. නෑ විද්‍යාවත් එක්ක අපිට ධර්ම ගලපන්න බෑ. හැබැයි විද්‍යාව ඉගෙනගෙන තියෙන කෙනෙකුට මේ කාරණා වතු කළහම ඒතනත්තට ධර්ම කර්ම වටහා කිසි උදව්වක් කරන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ ගොවියන්ට දහම් දැසුවේ ඒ ගොවිතැන තුලින්. මොකද එයා එයා ඉගෙනගෙන තියෙන පැත්තනේ එයාගේ ක්ෂේත්‍රයනේ. ඒතර ඒ ක්ෂේත්‍රයේ තියෙන යම් යම් කාරණා තුලින් දහම් කරුණු මතු කරලා දුන්නා. රජුට දහම් කරුණු කියා දුන්නේ ගොවිතැන තුලින් නෙමෙයි. ඒ රාජ්‍යත්වයට අදාළ සාධක. ඊළඟට වෙලෙන්දාට කරුණු කියා දුන්නේ රාජ්‍යත්වය තුලින් නෙමෙයි වෙලඳාමට අදාළ සාධක. අන්න ඒ විදිහට ඒ තමන් ඉගෙනගෙන තියෙන තමන් ප්‍රායෝගිකව යෙදෙන ක්ෂේත්‍රය තුල තියෙන කාරණා මතු කළාම ඒවත් තුලින් දහම පෙන්වන්නට යම් පහසු බවක් තියෙනවා ඒ ක්ෂේත්‍ර ඉගෙන ගත්ත කෙනාට. එහෙම නැතුව එතන බුදුදහමයි ගොවිතනයි සංසන්දනය කරන්න පුළුවන් කමක් නැහැ. බුදුදහමයි රජකමයි සංසන්දනය කරන්න පුළුවන් කමක් නැහැ. බුදුදහමයි වෙළඳාමයි සංසන්දනය කරන්න පුළුවන් කමක් නැහැ. බුදුදහම කියලා කියන්නේ මේ විශ්ය තුළ තියෙන මේ මූලික સિદ્ધාන්ත තුලින් පැහැදිලි කරන ඒ ධර්මතාවය සහ ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. එතකොට මේ ධර්මතා හඳුනා ගන්නට අපි කියා දෙන්නේ මේ ප්‍රත්‍යඥ ලෝකයේ එක් එක් විශේෂ ධාරාවන් හදාරලා තියෙන අධ්‍යයනය කරලා තියෙන අයටනේ. එතකොට ඒ අය අධ්‍යයනය කරලා තියෙන දේ ඔස්සේ අපට යම් යම් කරුණු පැහැදිලි කර දෙන්නට පහසු නිසා විතරයි අපි යම් යම් විද්‍යාවේ හෙලි කරලා තියෙන දේවල් මතු කරගත යුත්තේ. එහෙම නැතුව විද්‍යාවයි බුදුදහමයි සසඳන්නට නෙමෙයි. එමයි ගානරෝ වාදයට බොහොම පිං. ආනන්ද වාහින්කන්ද මහත්මයා සනත් තෙරුවන් සරණයි. සනත් මේ මට අතර පොඩි ප්‍රශ්නයකුයි ඒක මේ සාකච්ඡාවට නම් අදාළ නැහැ වහන්සේ. කැමති නම් විතරක් මේ අවස්ථාව ගත වෙනවා නම් උත්තර දෙන්න. මේක මේ ලෝක විශේෂ ලෝක විශේෂ සම්බන්ධයෙන්. දෙවෙනි කාර්ය පොඩි අදහසක් ස්වාමීන් වහන්සේ දැන් අපි ඔය මගේ අදහස් මුලින් කියන්න. මේ දැන් අපි නවීන විද්‍යාවට හැමලෑම අපි ධර්මයේ සම්බන්ධ කරනවා ස්වාමීන් වහන්සේ කියන්නේ ගලපනවානේ. දැන් අර ඉස්සර මහතුරු දෙන කතා කරා වගේ මේ මට හිතෙන්නේ නවීන විද්‍යාව කියනකොට ඒක හැමදාම අලුතෙන් ඉවෝල්ව් වෙන දෙයක් නැවත නැවත වෙනස් වෙමින් යන දෙයක් නේ. ඒතකොට අපි ওই විද්‍යාව කියනකොට මේ අද විද්‍යාව කියන එක නිතර මතක් කරගන්න පුළුවන් හොඳයි. ඒ කියන්නේ ඒ කියන්නේ නවීන තිබෙන කරුණු නෙමෙයි හිත වෙනකොට ඒක වෙනස් වෙලා එහෙම එහෙම වෙනස් වෙමින් යන එකක් තමයි තියෙන්නේ. දැනුම අපේ මට්ටමින් උකහා ගැනීම උකහා ගැනීම අන්න මොකද අර අර අර වෛද්‍යතුමා ඉන්දික මහත්තයා මේ හැම වෙලාවෙම මේ අපි වෛද්‍ය විද්‍යාවට ගොඩාක් අපි දන්නවා ගලපන්න බලනවා. නමුත් බුද්ධ විෂය නීත දෙයක් ඒක ඒක ස්ථිර දෙයක්. ඉතින් අර නිතර ගැළපෙන නිතර වෙනස් වෙන එකට මේක සම්බන්ධ කරන්න ගියාම මේක වෙනස් වෙනකොට අගත වෙනස් වෙන්න පුළුවන් ගතියක් වගේ නේද? ඒක මම මේක අදහසක් දන්නාස. ඔබ අතරේ කරුණක් දක්වන්න පුළුවන්. අපේ නිතරම අර මේ බටහිර විද්‍යාව ආදී වශයෙන් වචන පාවිච්චි කරන්නේ ඒ නිසයි නැත්තම් විද්‍යාව කියලා කිව්වහම ඒක පටලවා ගන්න නිසා. ඉතින් ඇත්තටම ඉන්දික මහත්තයත් එතනදී පැහැදිලි කරන්න උත්සාහ කළේ දැන් අර මම කිව්ව කාරණේ බටහිර විද්‍යාවේ ගොඩක් ඉස්සර කියපු කාරණයක්. ඉතින් දැන් ඇත්තටම ඒ කියපු කාරණයක් ඒගොල්ලොම වෙනස් කරලා ඒගොල්ලොම ඒ ගැන ප්‍රශ්න කරන තැනකට ඇවිත් තියෙන නිසා ඉන්දික මහත්තයා කිව්වේ අර විද්‍යාව තුළ නැවත නැවත ඒගොල්ලෝ කියපු එකම ඛණ්ඩනය කරමින් බොරු කරමින් යන ගතියක් නේ විද්‍යාවේ තියෙන්නේ. ඒ නිසා මේ අර ඒ වගේ උපමා අපි ගන්නකොට යම් ගැටලුවක් මතුවෙන්න පුළුවන් කියන එකයි ඉන්දික මහත්තයා දෙතන්දි පැහැදිලි කළේ. ඉතින් අර මම අර ඉස්සල්ලා මේ අර වෛද්‍යතුමන්ට කිව්වා වගේ මම එකයි කිව්වේ දැන් මෙතනදී අපි කල යුත්තේ බුදුදහම විද්‍යාවට ගැළපීමක් හෝ විද්‍යාවෙන් බුදුදහම පැහැදිලි කරන්නට යාමක් නෙමෙයි. අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕන යම්කිසි කෙනෙකුට යමක් වටහා දෙන්නට. දැන් විද්‍යාත්මක කරුණු ඉගෙනගෙන තියන අයට විතරයි ඒ කරුණු ඔස්සේ අපට දහම් කරුණු වෙත යන්න මඟ පෙන්වන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් අපි හිතමු ගණිතය හදාarලා තියෙන කෙනෙකුට ඒ ගණිත વિષය ඔස්සේ සමහර වෙලාවට අපිට යම් යම් කරුණු පැහැදිලි කරගන්නට උදව් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට දැන් බුද්ධික මහත්තයා දැන් ටිකට ඉස්සරලා කිව්වනේ අර මේ වැසිකිළියට යන්න ඕන වෙච්ච කාරණයක් පාදක කොටගෙන දරුවන්ට මේ නිවනේ තියෙන අවේදිත ගුණය ගැන යම් කරුණක් පැහැදිලි කළා ඒක නිවැරදිද කියලා. එතකොට වැසිකිලි යාමයි නිවනයි කියලා කියන්නේ ඉතින් හාත්පසින් වෙනස් දෙයක් නේ. නමුත් අපිට දරුවන්ට මේක පැහැදිලි කරන්න යම්තරමකට වැටහෙන විදිහට ප්‍රායෝගිකව අර කාරණේ උදව් කරගන්න බැරි කමක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මේ බුද්ධ ආගමේ තියෙන නිවන වැසිකිලි යාමකට ඌනණය කරනවා කියන එක නෙමෙයි. වැසිකිලි යාම ගිහිල්ලා ඇති වෙන සුවයක් වගේ නිවන් සුවය කියලා කියන එකක් නෙමෙයි ඒකෙන් කියන්න උත්සාහ කරන්නේ. ඒකෙන් උත්සාහ කරන්නේ අර දරුවන්ට වැටහෙන හැටියට ප්‍රායෝගිකව උදාහරණයක් කියලා කියන්නේ ඒකයි. උපමාවක් කියලා කියන්නේ ඒකයි. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ පදනමක විතරයි අපිට බටහිර විද්‍යාත්මක තොරතුරු පාවිච්චි කරන්නට පුළුවන් වෙන්නේ. ඊට එහා මේ ඒ පිළිබඳව අපිට ස්ථිරසාර විදිහට බුදුදහමේ පෙන්වන කාරණේමයි මේ පෙන්වලා තියෙන්නේ කියලා එහෙම දක්වන්න පුළුවන් කමක් නැහැ. එහෙම දක්වන්න ගියොත් අර නිවන් දැකීම හරියට වැසිකිලි ගිහිල්ලා ඇති වෙන නිදහස වගේ කියලා හාත්පසින්ම සමාන කළා වගේ අර්බුදයකට තමයි එතකොට මතුවෙන්නේ. ඔව් පැහැදිලි කරන්න අපට ඒ තනත්තාට තේරෙන විදිහ උදාහරණයක් ගැනීම වරදක් නෙමෙයි හැබැයි එතනට අර දහමේ ගැඹුරු සංකල්ප ඌනණය කරලා ලඝු කරන්නේ නැති වෙන්නත් අපි පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ওই දෙක වෙන් කරලා තේරුම් ගන්න ඕනේ. දැන් සමහර තැන්වලදී සමහර ස්වාමින් වහන්සේලා වුණත් එහෙම බුදුදහම විද්‍යාවෙන්ම ඔප්පු කරන්න මතු කරන්න උත්සාහ කරන. ඒක යෝග්‍ය නැහැ. බුදුදහම පැහැදිලි කරගන්නට බටහිර විද්‍යාවේ තියෙන යම්කිසි කාරණා අපිට උදාහරණ හැටියට සාධක හැටියට පෙන්වලා දෙන්නට පුළුවන්. එහෙමයි සංසේක තමයි දැන් අපි අර විද්‍යාව අර නිතරම වෙනස් වෙන දෙයක් මේ අද තියෙන මතය මෙන්න මේකයි කියලා අපි සමහරවම සාමාන්‍ය පටන් ගන්නවා ඒ හොඳයි කියලා මට හිතෙනවා. ඔව් දැන් අපිට කලින් තිබිච්ච මතය වුණත් ගන්නට පුළුවන් අවශ්‍යතාවය මත අපි හිතමු දැන් කලින් තිබිච්ච කලින් ඒගොල්ලෝ කියලා තිබිච්ච එකක් අපට උදාහරණයක් හැටියට ගන්න බැරි කමක් නැහැ. ඒක දැන් වෙනස් වෙලා තියෙන්නට පුළුවන්. ඒතකොට අපි මේ විද්‍යාව ගැන කතා කරන්න යනවා නෙමෙයිනේ. විද්‍යාව ගැන කතා කරනවා නම් අපිට කියන්න වෙනවා එදා විද්‍යාවේදී මේ කාරණේ ගැන මෙහෙමයි කියලා තිබුණා අද මේකයි කියලා තියෙන්නේ ක්වොන්ටම් ෆිසික්ස් වල මෙහෙමයි කියන්නේ ඉතින් එහෙම අපිට කියා දෙන්න වෙනවා විද්‍යාව කියා දෙන්න කියලා. එතකොට අපිට දහම් කරුණු පැහැදිලි කරන්නට වරදින විදිහ පැහැදිලි කරගන්නට එතකොට පටලවාගෙන තියෙන විදිහ පැහැදිලි කරගන්නට අපිට වර්තමාන උදාහරණයක් හෝ අතීත උදාහරණයක් ගත හැකියි. දැන් අපි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ වෙච්ච යම් යම් සිදුවීම් අදටත් ගන්න උදාහරණයක් දැන් බුද්ධික මහත්තයා කිව්වේ අර සාකේත නුවර සිටුවරියකට ඇතිවෙච්ච ප්‍රශ්නයක් ගැන. ඉතින් ඒවා අතීත සිද්ධිනේ. ඒ අතීත සිද්ධිය අපි ගන්නේ යමක් වටහා ගන්නට. එතකොට අන්න ඒ වගේ දැන් වර්තමානයේ අපි යම් යම් දේවල් පිළිබඳව දකින විදිහ අපට අවශ්‍ය තැනදී ගන්නට පුළුවන් යම් කරුණක් පැහැදිලි කරන්න. අතීත කාරණේ හෝ දැනට ඉක්ම ගිය කාරණේ වුණත් අපිට ගන්න බැරි කමක් නැහැ යම් කිසි ගැටලු සහගත තැනක් පැහැදිලි කරන්නට. එහෙමයි. සනද පැහැදිලි ඒක ඇත්තම හොඳයි මේ මගේ අර ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ඒක මෙතෙන්ට ඇත්තම ගැලපෙන්නේ නැති දැන බොන්දර කැමතින විතරක් උත්තර දෙන්න මේ දැන් ඔය වර්තමානයේ දැන් ලොකෝට මම දන්නේ ඔය අටුවාවක තිබුණයි කියලා අපේ ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේ නමක් දැන් සඳහන් කරනවා මේ ලෝකයේ පැටලී කියන එක ලෝකය පැතලී කියලා ස්වාමීන් වහන්සේ. එහෙම අටුවාවක තිබෙන බවක් සඳහන් කරනවා මේ බොහොම වැදගත් හඳුනනවා මක්කම අපි ධර්මයේ දේශනා කරන. ඉතින් ඒක ඇත්තතාවයක් තියෙනවද අටුවාවක එහෙම කොහොමද කොහෙවත් එහෙම තැනක් තියෙනවද? නියර පාත්‍ර තුනක සංකල්පයක් අරගෙන එහෙම එහෙම එහෙම එකක් තියෙනවා සන්නස් ඒක මෙතෙන්ට ගැලපෙනවා නතරක වහන්සේ කර දෙන්නේ නැත්නම් පස්සේ පුළුවන්. එහෙම කතාවක් කියනවා ස්වාමීන් වහන්සේ. මෙහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝක විෂය අචින්තයයි කියලා. එතකොට ඒ අචින්ත විෂයක් පිළිබඳව මේක මෙහෙමමයි කියලා නිශ්චිතාර්ථ දෙන්න යන්නේ නැහැ බුදුවරු මොකද එහෙම දීලා වැඩක් නැහැ අනිත් අයට ඒවා විශ්ය වෙන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා බුදුදහම තුල පැහැදිලි කරන්නේ ලෝකේ පැතලිද රවුම්ද කියන එක නෙමෙයි. මේක කවද්ද හටගත්තේ කියන එක නෙමෙයි. මේවා මූලධර්ම හැටියට කොහොමද හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ওই වගේ කාරණා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා නම් ඒක තපණීය ධර්ම හැටියට ඒක කතා නොකළ යුතු දේවල් හැටියට බැහැර කරන්න පුළුවන් මොකද ඒවා සාමාන්‍ය පුද්ගලයෙකුට විශේෂ වෙන්නේ නැති කාරණා ගැන කතා කරන්න ගිය ගමන් තර්ක විතර්ක වාද විවාද දැන් ඒ හාමුදුරුවෝ දන්නෙත් නැහැ ලෝකේ පැතලිද රවුම්ද කියලා අහන කෙනා දන්නෙත් නැහැ. ඉතින් ඔය කොහේ කොහේ හරි තියෙන කාරණා ඇදගෙන කතා කරන්න විතරයි වෙන්නේ. ඉතින් මේ බඳු කාරණා බුදුදහමේ ප්‍රධාන කාරණා හෝ වැදගත් කාරණා හැටියට සැලකෙන්නේ නැහැ. මම ඔබ වහන්සේට කොහොමද ඒක එවන්න ඔබ වහන්සේ කොට ගන්න. බල බොහොම බොහොම වැදගත් හඳුනනක් කියලා තමයි අපි දන්නේ. හොඳයි ශාන්ත ඒක ඒක ඇත්තට මේ පැහැදිලි පැහැදිලි. එයා කියන්නේ මේ රවුම් නැහැ. ඔව් ඇමරිකාවේ වෙනම කණ්ඩායමක් ඉන්නවා ලෝකේ 40 කියන කණ්ඩායමක්. ඒගොල්ලෝ තරක විතරක් ඒවා ගොඩනගනවා වාද විවාද කරනවා. ඉතින් එහෙම කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඒ වගේ වික්ෂුන් වහන්සේලාත් ඉතින් ඉන්න පුළුවන් ඒ අදහස් දරන අය. නෑ මේ අටුවාවක් සම්බන්ධ කරලා කියන්නේ මේ අටුවා මෙහෙම තියෙනවා කියන එක. ඔව් මට එවන්නකෝ බලන්න. මම එවන්නම් සර්. හොඳයි නේද තේරුම් ගන්න. හොඳයි තේරුම් ඊළඟ ප්‍රශ්නේ සාවින්නාස මේ මේක මේ මේ දේශනාවටම අදාළ නෑ මේ දැන් ඔය අපේ දැන් සිංහල මිනිස්සු ගත්තොත් එහෙම විවිධ මූණවල් විවිධ හැඩ විවිධ රූපනේ. අතර දැන් ජපනෙක් ගත්තොත් එහෙම නැත්නම් චීනෙක් ගත්තොත්, එහෙම නැත්නම් දකුණු අප්‍රිකානු මිනිහෙක් ගත්තොත් දුර තියා අඳුර ගන්න පුළුවන් මේ මිනිහා ජපන් එක, මේ මිනිහා චීන එක, මේ මිනිහා කාපිරි මිනිහෙක් ආදි වශයෙන්. නමුත් සිංහලයේ කවදාකවත් අඳුර ගන්න බෑ ඒක. ඒක එහෙමම අඳුර ගන්න බෑ. ඒතර මේක නිකන් අර හේතුඵල ධර්මයේ පැත්තෙන් බැලුවොත් එහෙම ඒගොල්ලන්ට ඒ සඳහා ඔය අනන්‍ය රූපයක් ලැබෙන්න මොකක්ද හේතු වෙලා තියෙන්නේ නිකන් ඒක සාර්ථකයි. දැන් ලංකාවේ ගහකොළ ගත්තා වුණත් ඒවැක් ගාක් විචිත්‍රත්වයක් තියෙනවනේ. දැන් ජෛව විවිධත්වයෙන් වැඩිම දේශයක් තමයි ලංකාව. ඒතර ජෛව විවිධත්වය කියලා කියන්නේ ගහකොළ විතරක් නෙමෙයි. මිනිස්යාගෙත් ඒ විවිධත්වය තියෙනවා. ඉතින් එහෙම විවිධත්වයක් ලෝකෙ හැම තැනකම ඇත්තේ නැහැ. ඒකයි මෙතන විශේෂයි කියලා. කියන්නේ මෙතන සාධක බහුලයි. විවිධ සාධක. ඉතින් ඒක කෙනෙකුට කියන්න පුළුවන් ඒක නිකන් කලවම් වීමක් මිශ්‍ර වීමක් කියලා ඕනනම් කියන්නත් පුළුවන්. ඉතින් නමුත් අර ඒකීය බවක් නැහැ. ඒ විවිධත්වය ඉතින් අදහස් ගත්තා වුණත් එහෙමයි වැඩ ගත්තා වුණත් එහෙමයි දැන් ජපාන් රටේ වගේ ගත්තොත් ඉතින් මේ මිනිස්සු එකම විදිහට ඒ වැඩ කටයුතු කරගෙන යන්න යම් පෙළඹීමක් නැහැ ඉතින් අපේ රටේ වැඩක්වත් එහෙම එක විදිහට නැහැනේ සිතුම් පැතුම් එක විදිහට නැහැ ප්‍රතිපදාවක් එක විදිහට නැහැ ඉතින් ඒ අර විචිත්‍රත්වයේ හැම එකම තියෙනවා තියෙන්නේ හොඳ නරක දෙපැත්තම තියෙනවා දැන් ඒකට ස්වාමීන් වහන්සේ මේ දැන් ඔය ඔය ඔය දැන් අර ඍතු ආහාර චිත්ත ඒ ඒ න්‍යාම ධර්ම වල ස්වභාවයද බීජ න්‍යාම බීජ න්‍යාම තමයි අර දැන් අපි වර්තමාන බටහිර විද්‍යාවේ වචන වලින් කියනවා නම් ඥානමය වශයෙන් ප්‍රවේණි වශයෙන් බලපාන සාධක. ඒතකොට ඒක දහමේ කියන්නේ බීජ න්‍යාමය. ඒ කියන්නේ දැන් අඹ අඹ ගහක් අපි හිතමු දැන් කොස් ඇට දෙකක් ගත්තොත් ඒ කොස් ඇට දෙක වැල කොස් ඇටයක්ද වරක කොස් ඇටයක්ද කියලා අපට අඳුරන්න බැරි වුණාට ඒක හිතෙවෙන් පස්සේ ඒකේ වැල ඇටෙන් වැල මේ හැදෙන්නේ වරක ඇටෙන් වරක හැදෙන්නේ ඒක අපට තෝරගන්න බැරි වුණාට ඒක වෙනස් වෙන්නේ ඒ තමයි අර බීජ ඒ වගේ තමයි මනුස්සකය එහෙමයි සාරණංශ පෙරවන් සර්ණයි පෙරවන් සර්ණ කාලේ නම් ගොඩක් ගත වෙලා තියෙනවා. ඉන්දික මහත්තයාට තාම මොනවා හරි අහන්න අවශ්‍ය දෙයක්ද නැත්නම් පැහැදිලි කිරීමක් කරන්නද? ඔව් හඳුරේ අර අපේ ආනන්ද මහත්මයා අර අන්තිමට අපේ ප්‍රශ්නයක් තිබ්බේ අර පොළොව පැතලී කියලා ඒක ගැන පොඩි මම ඉක්මනින් කියන්න. ඒකේ ඔව් ඒක ගැන නම් ඉතින් ලොකුවට අපි අවශ්‍ය නැහැ. මොකද ඒවා ඇත්තටම එක එක මතවාදනේ. ඉතින් ඔව් ඒ කියන්නේ අටුවාවක ප්‍රමිතිය අර්ථකථනයක් ගැනනේ කියනවා කියලා තිබ්බේ. නමුත් අර මිලින්ද ප්‍රශ්නේ ගත්තොත් මිලින්ද ප්‍රශ්නය අඳුරනේ වෙලා කලාප හතරක් තියෙනවා. ඒකේ ඉර නගින්න එක එක කලාප. ඔක මේ ගෝලයක් නොවේ විසඳන ප්‍රශ්නයක් නෙවෙයි. පැතලිගුණොත් ඔක මේ නාගසේන ආඳුර කියපු එක පැහැදිලි කරගන්න බැරිලු. ඊළඟට ආඳුරනේ ඔක අර බුද්ධාගමට අදාළ නැතුණත් ඒ ගම්බදේ සංස්කෘතියෙත් අපේ ලංකාවේ සංස්කෘතිය ජ්‍යොතිෂය තියෙනවානේ මේ ඔය නැකත් කෙලිය එතකොට ආසේ තරු යන විදිය බලලා ගෝලයක් දිගේ තමයි ඒව ඔක්කොම ආකෘති තියෙන්නේ. එතකොට උන්වහන්සේගේ අර පෞද්ගලික මතයක් තියෙනවා කියලා යම්කිසි නිරුක්තියක් ඒ කියන්නේ ඒකයි මම දැන් අර සමහර මතවාද එක එක රටවල දැන් ඇමරිකාව වගේ රටවල ඔහොම එක්තරා කණ්ඩායමක් ඉන්නවනේ ඉතින් ඒකට රුචිකත්වයක් ඒ අදහසට තමන්ගේ මනසත් ඇදිලා යනකොට ඊට පස්සේ ත්‍රිපිටකයෙන් මොනවා හරි තියෙන වචන ටිකක් අටුවාවෙන් තියෙන වචන ටිකක් අරකට හේතු කරන්න උත්සාහ කරනවා. පට ලඟින් තමයි තියෙන්නේ. ඒක තමයි වන්දරනේ. ඒක ඒක එක විදියකට අර නිකන් අර සමහර වෙලාවට රැඩිකල් මත කියන්න සමහර අය කැමතිනේ විශේෂ දෙයක් කියන්නේ. ඒක සම ඒකෙන් ඇති සමහර වෙලාවට ඒවයි ඇති වැඩක් නැහැ. පොදුවේ <laughs> හැම දාලා කාරණේ නෙමෙයි ඒකයි මම මට කිව්වේ මට එවන්න එතකොට ඒක අපේ පෞද්ගලික අධ්‍යයනයට හොඳයි ඒක මේ පොදුවේ අපිට ධර්ම සාකච්ඡාවේදී කතා කරන්න තරම් වැදගත් මාතෘකාවක්වත් නෙමෙයි ඒක ඒක අදත් මොකද අර කට්ටිය නොමග යන්න පුළුවන් කියලා මට හිතෙච්ච නිසා අර මේ ත්‍රිපිටකයේ සහ ආශ්‍රිත ග්‍රන්ථවලදීන අනිත්‍යවත් බලන්න කියලා ඒ කියන්නේ ජෝතිෂ්‍ය සංස්කෘතිය දකින්න විදි තියෙනවානේ එකම මූලාශ්‍රයක් අරගෙන මොනවා හරි කියන එකට වඩා එක එක මත තියෙන්න පුළුවන් අඳුරනේ ඒක අවසර හැමෝටම. ඒක තමයි කියන්නේ.